ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. Thank you. ආයුබෝවන් සුලවතුනි ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයට සමන් දෙන ඉරිදා සංග්‍රහයේ ශ්‍රාවකයිනි ඔබට සුබ උදෑසනක් වේවා අලුත් කවි මංජුසාව නමින් කෘතියක් සරත් විජේසූරිය මහාචාර්යතුමා ඉදිරිපත් කළා ඔහුගේ විශ්වවිද්‍යාල නිල ජීවිතයේ අවසාන දවස දිගු කතාවක් කළා මේ අලුත් කවි මංජුසාවේ තේමාවක් තියෙනවා. කවි කියවීම පුහුණු කළ යුත්තක්. කවියක් කියවා ඉන් චමත්කාරයක් අත්විඳීම සැහැල්ලු කාර්යයක් නොවේ. එනිසාම කවියෙහි රසික සමාජය අද උඩා විය. නූතන කවියෙහි අතීතය හා වර්තමානය අධ්‍යයනය කිරීම පිණිසයි මේ පොත සම්පාදනය කොට ඇත්තේ. අලුත් කවීන් 170 දෙනෙකුගේ කවි විමර්ශනයට භාජනය කරනවා. කවියයි ගීයයි අතර විශාල සම්බන්ධයක් තියෙනවා. සිව්පද කවි වෙන්න පුළුවන්, නිදහස් කවි වෙන්න පුළුවන්, ගීයට නැංවිලා තියෙනවා. අපි ඒ බව මතක් කරනවා. මේ ලෝකයේ අලුත් කවීන් නොමැතිවන්නා වූ දවසට පැරණි කවීන් සම්පූර්ණයෙන්ම මිය පරලෝගොස් ඇති බව අපට ස්ථිර වශයෙන්ම දැනගත හැකි වනු ඇතැයි රවීන්ද්‍රනාත් tagore කියනවා. ඒ උද්ෘතය සරත් විජේ සූරිය උපුටා දක්වා තිබෙනවා. ඉතින් අපි ඒ අදහස හිතට ගනිමින් ආනන්ද සමරකෝන් සංගීතවේදියා දීපද රචකයාගේ නිර්මාණයක් උපුටා ගන්නවා. ජන සම්පදායත් මුසු වුණු මේ ගීතය ගයන්නේ ආනන්ද සමරකෝන් සහ ශිෂ්‍යාව. ඇතැම් තැටිවල තිබෙනවා එතුමා සමග ගීත ගයා තිබෙන්නේ වී.පී. දීලාවතී නම් වූ ගායන ශිල්පිනියයි. නමුත් ඇතැම් පොත්වල කියන්නේ ශිෂ්‍යාව කියලා. කෙසේ වුණත් මනරම් ගීයක් අසා බලමු. Jaya ආචාර්ය සුනිල් ආරියරත්න ගීත වේදේ නමින් විෂයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඉදිරිපත් කළා. ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය ආරම්භයේ සිට 948 දක්වා සිංහල ගීපදමාලා සම්ප්‍රදාය. ඒ පොතෙන් තමයි අප අතරට විවිධාකාර වූ පොතපත වෙන්වෙන් වශයෙන් පසු කාලයක ගීතය ඉගෙන ගැනීමට ගලා ආවා. මට මතකයි විමල් අබේසුන්දර මගේ පියා නිෂාදී නමින් 958 පොතක් ලිව්වා. ඒ පොතෙත් වනපස මලින් පුද කියන පොතෙත් මේ ගීත ਵਿਚාරය ගීතයේ අනුකමාද්දයි හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම එම්.ජී. පෙරේරා මේ ගීත ගැන ලියලා තිනවා විල්මට් ජයතුංගගේ තිනවා නෘත්‍ය ගීත ගැන. ඒ කාලේ සුනිල් ශාන්තයන් ගීතය ගැන හඳුන්වා දීමට විවිධාකාර වූ පොතපත ලිපි ලේඛන ලියා තිබෙනවා. ඒවාද සිහිපත් කරමින් මල්කාන්ති නන්දසිරි සහ රූපා ඉන්දුමති ගායනා කළ ප්‍රේමකීර්තිද අල්විස්ගේ මුල්ම රචනය. මේ රචනය ලියවෙන්නේ තනුවකට අනුව. ඒ කාලේ විශාරද සනත් නන්දසිරි පසු කාලයක මහාචාර්ය සනත් නන්දසිරි තනුව නිර්මාණය කළ මේ ගීතය අසක්. 的不得。 අද පුත අසුනේ සෙනෙහස බැඳුනේ අද පුත අසුනේ සෙනෙහස බැඳුනේ යුගයක පියසට මන්මත් ජීවන යාපනයෙන් ඇසුණු කවි නමින් පරිවර්තනයක් පළ වුණා. ඒ පරිවර්තනය සෝමසුන්දරම් පිල්ලේ පద్මනාදන්ගේ දෙමළ කවි 26ක සිංහල පරිවර්තනයයි. ඒ ඉදිරිපත් කිරීමේදී කනිෂ්ක මහේන්ද්‍ර විජේරත්න දයා දිසානායක උද්දේශෝෂද සහ මමත් සම්බන්ධ වුණා. ඉන් එක් කවියක් උපුටා ගන්න කැමති. මහලු වීම ඔබ මුලින් පෙනී සිටි කල මම බිය වුනිමි. පිළිකුල් කළෙමි. දිවාරෑ වැඩ කලේ නිර්පන්න ඔබ ඒත් ඔබ කාරුණිකයි. උපකාරශීලී. සලසමින් පහසු යාමීම් වලට මුරපොළ සහ බාධක මැදින් මහලු වීමයි ඒ කවි පෙළේ තේමාව මාතෘකාව. කැමැති තව කවියක් කියන්න සෝමසුන්දරම්ගේ. ඔහු ප්‍රසිද්ධ යාපනයේ සෝපානමේ එල්ලුම්ගහ මේක තමයි ලන්දේසි බලකොටුව. අන්නාරක දියාගල. ගුරුතුමා අපේ කීය. අර මොකද්ද සර්? අපරාධකාරයෝ එල්ලපු එල්ලුම් ගහ. කොඳු ඇට පෙළ මගේ සැලුනි. මගේ හීනයේ එල්ලී වැනෙන සිරුරකි. නමුත් අද එල්ලුම් ගස්සුණු පහන් කණු දැක මම නිදි නැති රැයවල් ගත කරමි. බොහොම වටින කවි අපිට දෙමළ භාෂාවෙන් ලියවෙන දෙමළ ජනයාගේ කවි කිවිඳියන්ගේ වාගේම මුස්ලිම් ජනයාගේ කවි කිවිඳියන්ගේ නිර්මාණද කලාතුරකින් තමයි කියවන්නට ලැබෙන්නේ. ඒ වගේම ඔවුන්ටත් සිංහල භාෂාවෙන් ලියවෙන්නා වූ සාහිත්‍ය කියවන්නට ලැබෙන්නේ කලාතුරකින් කියා විශ්වාස කරන මේ දෙකේ පරතරය තුනී කරන්නට ඕනේ. රෝහණ වීරසිංහ සංගීතවේදියා ගායනයක් ඉදිරිපත් කළා. එය රචනා කළේ මද්දුල නානායක්කාර වසම්. වියපත් බව මගේ දුරකඩ ළඟ කුටියට එන්නට ඉල්ලනවද තව අවසන් නැහැ කල යුතු වැඩ මට ඉඩදී මගහැර යනවද සතුටුයි ආමග දෙස බැලු විට මිහිරි කල කීවේ දුටු විට හිතම මොනයි තව කල යුතු අග වියපත් බව ඇයි මේ හදිසිය දන්නේ මිමේ ජීවිතයේ ඉම යායුතුයේ ගමනද කරනිම එනමුත් මේ නොමවේ නිසිකල මා පවසන්නේ වියපත් මට දරුමුණු හුරු කැලතට දුන්න සෙනෙහස නෑ එය නිම ඉරහඳ තරු සහසක් දැක දැක මතකය මිතුරෙකු වී තනියට අප ආවේ කොහි සිට මෙලොවට යලි යන්නේ මෙතනින් කොයිබට නොදනිමු අප දන්නේ හැම විට ජීවත් වන බව මේ මොහොතට සියපත් බව මගේ දොර කඩ ළඟ කුටියට එන්නට ඉල්ලනවද තව අවසන් නැහැ කල යුතු වැඩ මට ඉදදී මග හැර යන බද විදුලියේ දශක ගණනාවක් සේවය කළ අශෝක තිලකරත්න මේ නිෂ්පාදකවරයා නිවේදකයා මාධ්‍ය ලෝකයේ ගුරුවරයෙක් වුණු ඔහු වසර 82ක් ජීවත් වී අපාතයෙන් වෙන් වුණා. ඔහු සිහිපත් කරනවා. ඔහුගේ සහෝදරයා තමයි රිජ්වේ තිලකරත්න 970 සිට ගුවන්විදුලියේ වෙනසක් කළ පරිපාලකයා. ඒ බවත් සිහි කරන්නට කැමැති. තිස්ස අබේසේකර චිත්‍රපටිකරුවෙක්, තිර නාටක රචකයෙක්, විශිෂ්ට වූ කෙටි කතාකරුවෙක්, විචාරකයෙක්, ගුරුවරයෙක්. 1986 වත්සලාක්කා චිත්‍රපටයට ලියූ ගීතයක් විශාරද මාලනී බුලත් සිංහල ගායනා කළා. ඒ ගීතය සඳහා ඇයට හොඳම සම්මානය ලැබුණා ගීත ගායනය උදෙසා. මට මතක විදිහට මේ චිත්‍රපටය සංගීතවත් කළේ සරත් ප්‍රනාන්දු සංගීතවේදියා. අපි ඒ ගීතයට අවස්ථාව ඉඩකඩ සැලසමු. Thank you. පොත් සාප්පුවලට ගොහිල්ලා පොත් බලන්න උත්සාහ කරන අවස්ථාවවලදී පොතක් හමු වෙනවා. ඒ පොත ගුරුතරුව ඩග්ලස් F ගුණවර්ධන චරිතාපදානය පොඩි පාසලක් මහා විදුහලක් කළ ගුරුතරුවක් චරිත කතා කියවීම අපේ ජීවිතවල එළියට ප්‍රබුද්ධභාවයට හේතු වෙනවා අඩු ගානේ චරිත කතා 100ක් කියවන්නයි කියලයි මනෝවිද්‍යාඥයින් පවසන්නේ. මේ WF ගුණවර්ධන යනු කවුරුන්දයි මා දන්නේ නැහැ. පොත මාගෙන ආවා, කියෙව්වා. එය ලියා තිබෙන්නේ ඉංජිනේරු දුලිප් ගුණවර්ධන විසින්, ඒ කියන්නේ ඩග්ලස් F ගුණවර්ධනගේ පුත්‍රයා. ඔහු ඉංජිනේරුවරේ දැන් විශ්‍රාමිකව ඉන්නේ. ඒ බව මතක් කරමින් ගුරුවරයා ගුරුවරුන් ලෝකය හදන්නේ අම්මයි තාත්තයිත් දෙගුරුන් අපට ගුරුවනෝ. ඒ බවත් සිහි කරමින් රත්නශ්‍රී විජේසිංහ ලියු ගීයක් අමරදේවයන් ගැයුවා. අපි සොයා ගන්නට උත්සුක වෙනවා එම ගීතය අපේ රසිකයින් වෙත ප්‍රදානය කරන්න. රත්නශ්‍රී අලුත් ගීත ඇතුළත් පිටපතක් අප වෙත ඉදිරිපත් කොට තිබෙනවා. ජනයා අතරට ඒ ගීත පොත පැමිණ තිබෙනවා. අලුත්ම ගීත. එහි ගීත ගායනා කොට තිබෙන්නේ බොහෝ දේවල් අලුත් සංගීතඥයින් නිර්මාණය කළ අලුත්ම ගායක ගායිකාවන් පරපුරක්. ඔහුට සුබ පතනවා රත්නශ්‍රී විජේසිංහට අපි අමරදේවයන්ගේ මේ හඬට සවන් දෙමු. අමරදේවයන්ටත් බොහෝ දෙනා කීවේ ගුරු අමරදේව හැටියට හැඳින්වුවේ. ගැල් එල්ල නොයා නවතු නුඹ කොපුළු සලා නැහි බිඳු තවරා ගුරු කරුව දෙමින් දැසයයි පරපුරක සිටින යාත්‍රා කොසුපලට යවා හරවා පරපුරක සිටින යාත්‍රා කොසුපලට යවා හරවා කුසුතේ හැරෙන්නේ නොව කියා පියූ කුවහයි කුරු පාද පියූ කුවහයි ගුරු තරුව හෙමින්දසලයි ගැල් එළිය නොයානවති කුරු තරුව කොපු තලා වැහි බිඳු සවරා ගුරු තරුව දෙමින් ගතයයි ගුරු තරුව දෙමින් ගතයයි එක වලක නම් නොවේමයි මල් යාලක නිරස නැයි එක වලක නම් නොවේමයි මල් යාලක නිරස නැයි කුතුහලයෙන් ලොව කියා පවරා ගුරු කරුව දෙමින් දැකලයි ගුරු කරුව දෙමින් දැකලයි ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක. thank you